අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසර සද්ධාවන්ත කාරුණික පින්වත්ටි සිදු කරගෙන යනු ලබන සමත විපස්සනා භාවනාව සම්බන්ධව කෙරෙන සදාම් කතිකාවතේ තවත් එක් නිමේෂයකට තමයි ඔබ අපි හැම දෙනා මේ මුණ ගැහෙන්නේ මේ දහම් වැඩසටහනේ භාවනාව සම්බන්ධව අරුණු ගොඩාක් අපි කතා බහ කරගෙන ආවා. ඉතින් ඒ අතරට අතීතේ අනාගතේ වර්තමානයේ කියන මේ තුන් කාලයේම යම් කෙනෙක් සසරින් ගැලවෙනවා නම් ඒ හැමදෙනා සසරින් ගැලවෙන්නේ පූර්ණ අධ්‍යාශහා පූර්ණ අධිමුක්තිය කියන මේ කාරණා දෙකෙන් සමන්වාදත වුණොත් විතරයි කියලා අපි ඉගෙන ගත්තා. එතකොට ඒකේ පූර්ණ අධ්‍යාශ හයක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා රහත් වෙන්න යන හැම කෙනෙක්ම පසේ බුදු වෙන්න යන හැම කෙනෙක්ම බුදු වෙන්නට යන හැම බෝසත්වරයෙක්ම මේ අධ්‍යාසහය సంతානෙ පිහිටවල තමයි පාරමිතා පුරාගෙන නිවන් පුරයාගන්නේ. ඉතින් ඒ නිසා අපිටත් නිවන් දකින්න ඕන නම් මෙන්න මේ කියන අධ්‍යාශහයෙන් අපි හැමදෙනා සමන්වාගත විය යුතුයි. ඒ අධ්‍යාශ වලින් දැන් අධ්‍යාශ කීපයක් අපි කතා කළා. මොනවද? නෙක්ඛම්ම අධ්‍යාශය, පවිවේක අධ්‍යාශය, අලෝභ අධ්‍යාශය හා අදෝස අධ්‍යාශය කියන මේ කාරණා සම්බන්ධව කතා කළා. එතකොට අද අපිට තියෙන්නේ අමෝහ අධ්‍යාශය. අමෝහ අධ්‍යාශය කියලා කියන්නේ මෝහයට ප්‍රතිපක්ෂ වුණු අදහස. යෝගාවචරයා අමෝහ අධ්‍යාශය ඇත්තෙක් වෙන්න ඕනේ මෝහයේ දෝෂ දකින්න දක්ෂ වෙන්න ඕනේ අමෝහ අධ්‍යාශ ධාතුව సంతානයේ නොපිහිටි සත්වයන්ට හොඳ නරක කල යුත්ත නොකල යුත්ත දැන ගැනීමට දුෂ්කර වෙනවා ඒ වගේම ස්කන්ධාදි ධර්මයන්ගේ තතු අනුන් කියනු ඇසුනේත් තව කෙනෙක් කියලා විස්තර කරලා දුන්නත් ඔහුට වැටහෙන්නේ අන්ධකල වෙන්නේ නැති බව වාගේ එකක්. තමයි මේ මෝහය කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන් ඔය අපි දැන් මේ ජීවිතයේ උප්පත්තිය ලැබනකොට පහළ වෙනවනේ ප්‍රතිසන්දි විඥානය. ඔය ප්‍රතිසන්දි විඥානයත් එක්ක පහළ වෙනවා වස්තු දශක භා ඒක එකක් තමයි මේ වස්තු දශකය කියලා කියන්නේ. මේ වස්තු දශකය කියලා කියන්නේ එකේ රූප තියෙනවා 10ක්. මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ ඊළඟට ජීවිතේන්ද්‍රිය රූපයයි හෘද වස්තු රූපයයි කියන මේ රූප 10 තමයි මේ වස්තු දශකය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ හෘද වස්තු රූපය කියන එකේ තියෙනවා හෘද වස්තු රූපය කියලා වස්තු රූපය කියලා ප්‍රසාදයක්. මේකේ තමයි සිත් පහළ වෙන්නේ. මේකේ තමයි සිත් පහළ වෙන්නේ. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී මේ සුද්ධාෂ්ටකයත් ජීවිතේන්ද්‍රයත් කියන මේ ටික තුල පහළ වෙන කණ්ණාඩියක ඔපේ වාගේ මේ වස්තු රූපය පහළ වෙනවා. එතකොට මේ අපේ సంతානයේ පහළ වෙන තාක් සිත් පහළ වෙන්නේ මේ කියන වස්තු රූපේ. හෘද වස්තුවේ අදපතක් පමණ ලෙයක් ඇසුරු කරගෙන තමයි নিরතුරුවම පවතින්නේ. එතකොට මේ ඇසුරු කරගෙන පවතින්න ඕනේ ලෙය කොච්චරද කියනවා නම් අභිධර්මයේ පෙන්නනවා අස්සුලොමක් ලේ භාජනයක ඔබලා හත් පාරක් ගසා දැම්මට පස්සේ අස්සුලොමක් කියලා කියන්නේ තාම සියුම් එකක්. ඒ අස්සුලොම භාජනයක ලේ භාජනයක ඔබලා ගත්තාම අපට පේන්න ලේ මුකුත් නැහැ ගෑවිලා. ඔය අස්ලම කියන එක හරි සිලිඳු එකක්. ඒ නිසා මේකේ වතුර ගෑවෙන ප්‍රමාණය අඩුයි. අපි හොම ඔබලා ගත්තත් මුකුත් නෑ. ඒක අර කෙස් ගහක් ඔබලා ගත්තා වගේ. කෙස් ගහෙත් වතුර ගෑවෙන්න පුළුවන් අස්ලොමේ එහෙමවත් වතුර ගෑවෙන්නේ එතකොට මේ අස්ලොමක් එහෙම ඔබලා අරගෙන ඒක හත් පාරක් ගසා දැම්මට පස්සේ ඒකේ යම් ලයක් ඉතුරු වෙනවනම් අන්න ඒ ලයයිම හෘද වස්තු රූපය පවතිනවා. මේ සිත් පහළ වෙන්නට අවශ්‍ය රූපය ඒ උපය ඒ කියන ලේ තුලක් පවතිනවා කියලා පෙන්නනවා අභිධර්මයේ. එතකොට අපේ පින්වත්නි මොනතරම් පුංචි ලේ ප්‍රමාණයකද මේ හෘද වස්තු රූපය පවතින්නේ කියන කාරණාව අපට පැහැදිලි වෙනවා. මුළු ඇඟේම ලේ ටික අයින් කෙරුවත් හෘද වස්තු රූපය පවතින ඒ ඇති වෙන ලේ ප්‍රමාණය ඇති. ඇයි අර අස්ලොමක් හත් පාරක් ගසා දැම්ම තරම් මේ ඇඟිලේ අයින් කරන්න බෑ. නහරවැල් හොදලා පිරිසිදු කරලා හූරලා ගන්න බෑ. ඒ නිසා මුළු ශරීරෙම ලේ ටික අයින් කරලා අලුතෙන් ලේ දුන්නත් ඒ පුද්ගලයාගේ උප්පත්තියෙන් පහළ වෙච්ච හෘද වස්තු රූපය අයින් වෙන්නේ නැහැ. ඒක సంతානෙ හැමම තියෙනවා. මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කියන හෘද වස්තු රූපේ හරියට කැඩපතක් වාගේ. කැඩපත ඉස්සරහ තියෙන වස්තුන්ගේ ඡායාව කැඩපතේ වැටෙනකොට වාගේ අපට පහළ වෙන දැනෙන අදහස් වල ඡායාව සිතුවිලි වල ඡායාව මේවා වැටෙන්නේ මෙන්න මේ කියන හෘද වස්තු රූපේ කියන මේ උපයි එතකොට කණ්ණාඩිය පිරිසිදු නැත්නම් සියුම් වූ උපයන් එකෙන් බලන්න බෑ තේරුණා ලොකු වස්තුවක් බලන්න පුළුවන් පේනවා හැබැයි අපට පුළුවන් ද කුරුලෑවක් මිරිකන්න අපිරිසිදු වෙච්ච කණ්ණාඩියක් ගාවට ගිහිල්ලා බෑ පේන්නේ නැහැ. කැවුල කපන්න පුළුවන්ද? බෑ පේන්නේ නැහැ. ඒකට හොඳට පිරිසිදු ඔපයක් තියෙන කණ්ණාඩියක් ඕනේ. සමහර වෙලාවට ඔයාලා ඒ අත්දැකීම විඳලත් ඇති. කොහේ හරි ගමනක් ගියපු වෙලාවට පාසක මහත්තරු සමහර ඉඳලා ඇති රැවුල බා ගන්න කණ්ණාඩියක් නැති වුණාම එහෙන් මෙහෙන් හොපුවාම අර පරණ වෙච්චි අර රසදිය ටික ගියපු කණ්ණාඩියක් හම්බ වෙනවා ඒකෙන් මූණ විතරක් පේනවා හැබැයි වෙන මොකවත් පේන්නේ නැහැ. ඒකත් යන්තම් පේනවා ඡායාව වගේ. ඉතින් ඒකේ මේ එහෙම හොඳට සියුම්ම රැවුලක් බා ගන්න හෝ නැත්නම් වෙන මූණේ තියෙන මොනවා හරි තුවාලයක් කුරුලෑවක් දෙයක් බලන්න එහෙම පුළුවන්කමක් නැහැ. හැබැයි පිරිසිදු කණ්ණාඩියක් තිබ්බොත් ඒක කරගන්න පුළුවන්. අපේ පින්වත්නි අපි සංසාරේ දම්පින්කම් කරනකොට අපේ චිත්තසංතානයේ කුසල් උපදිනකොට ඒ කුසලයක මේ අමෝහ චෛතසිකය බලවත්ව යෙදුනේ නැත්තම් ඒ කුසලයකින් ප්‍රතිසන්දි විඥාණය මේ භවයේ හට ගන්නකොට ඒ ප්‍රතිසන්දි විඥාණයත් එක්ක පහළ වෙන වස්තු රූපය අතිප්‍රසන්න වෙන්නේ නැහැ අතිප්‍රසන්න වෙන්නේ නැහැ ඒ අති ප්‍රසන්න නොවුණු වස්තු රූපේහි සියුම් සියුම් වූ ඡායාව සියුම් සියුම් වූ අවබෝධය පහළවන්නේ නැහැ. අර අපිරිසිදු කණ්ණාඩියකින් සියුම් දේවල් බලන්න බෑ වාගේ ඒ වාගේ අපිරිසිදු වෙච්චි අති ප්‍රසන්න නොවුණු හෘද වස්තු රූපයක් වෙහිටියොත් ඒ කෙනාට අර සියුම් සියුම් වූ කාරණාවෝ පුංචි පුංචි කාරණාවෝ ඒ సంతානේ පහළ වෙන්නේ නැහැ. ඒක නිසා මේ නාම රූප ධර්ම විනිවිද යන මේ සංස්කාර ධර්මයන්ගේ තිලක්ෂණ වැටහෙනවා තරම් ගැඹුරු ඥානයක් ඒ වගේම ගැඹුරු දහම් කාරණා තේරුම් ගන්න පුළුවන් වෙන විදිහේ ගැඹුරු ඥානයක් නැහැ කියලා කියන්නේ ඔන්න ඔය හෘද වස්තු රූපය ප්‍රසන්නව පිහිටලා නැහැ කියන එක. මේකට අති උත්කෘෂ්ට වූ ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින් මේ ජීවිතේ ඉපදුනොත් තමයි අති ප්‍රසන්න වූ හෘද වස්තු රූපයක් ප්‍රතිසන්දි විඥානයත් එක්ක හටගන්නේ. එනිසා මෙන්න මේ මෝහය කියන එක ඉස්සරෝම පහළ වෙනවා ප්‍රතිසන්දි ප්‍රඥාව නැත්නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දිය දුර්වල වුණා. මෝහය හට ගන්නවා. පැහැදිලි නේද? එතකොට ඔන්න ඔය මෝහය තිබ්බොත් අපට ගැඹුරු දහම් කාරණා තේරෙන්නේ නැහැ. ගැඹුරු එකක් කියලා දෙනකොට නිකන් අඳුරු ගේකට දැම්මා වාගේ මුකුත් ආතප්පාතක් මුකුත් තේරෙන්නේ නැහැ. එහි මෙහි කරුණු කාරණා ගලපගෙන හරියටම තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට සමහර අයට උප්පත්තියෙන්ම පිහිටපු සොන්දර ප්‍රසන්න හෘද රූපයක් තියෙනවා. හැබැයි පස්සේ රාග, දේශ, මෝහාදි කෙලෙස් ඇති කරලා ඇති කරලා අකුසල ධර්ම පුරලා පුරලා බොහෝසෙයින් කුසල හොඳට ප්‍රඥාව යොදාගෙන කර්ම කර්මඵල විශ්වාස කරගෙන හොඳට දම්පින්කම් නොකරලා ඒ කුසලයකින් නම් මේ මිනිසත් ජීවිතය ලැබුවේ අපට ඒකට අය කරන්න දෙයක් නැහැ. හැබැයි අපි හොඳ කුසලයකින් උප්පත්තිය ලැබලා අපි ඒ කරගෙන අමෝහය දුරු කරලා මෝහය උපද මේ මෝහය දුරු කරලා අමෝහය උපදව ගන්න පුළුවන්. ඒකට අපි මේ ගැඹුරු දහම් කතා අහන්න ඕනේ. ගැඹුරු ධර්ම කාරණා තේරුම් ගන්න නැවත නැවත උත්සාහ කරන්න ඕනේ. පළවෙනි පාර තේරෙන්නේ නැත්නම් ආය ආය එක එක ක්‍රමයකට උත්සාහ කරලා බලලා කොහොම හරි ඒක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. දැන් ගානක් හදනකොට වුණත් පළවෙනි පාරේ ගාන හදනකොට තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට ගුරුවරු කියලා දෙනකොටත් තේරෙන්නේ නැහැ කොහොමද ඒක ආවේ කියලා ගානේ සමහර තැන් සැකයි තේරෙන්නේ නැහැ කොච්චර කල්පනා කළා. ඊට පස්සේ දක්ෂ ගුරුවරයෙක් හිටියොත් එයා එක එක ක්‍රමවලින් මේක කියලා දෙනවා. අන්න එතකොට ටික ටික නුවණ පෑදෙනවා. අර මෝහය දුරු වෙලා අමෝහය ඇති වෙනවා. ප්‍රඥාව පහළ වෙනවා. ආ මේක මෙහෙමයි වෙන්නේ මේක මෙහෙමයි වෙන්නේ අතනින් මේක වෙලා මේක මෙතනින් වෙන්නේ කියලා ගාන සම්බන්ධව ප්‍රඥාව පහළ වෙනවා ඊට පස්සේ අපිට ඊට පහසුවෙන් මේ ගාන හදා ගන්න පුළුවන් තේරෙන්නේ නැහැ කියලා එහෙම්මම අතහැරලා දැම්මොත් අපිට අපේ නිවන් මඟ යනකොට සමහර දහම් කාරණා තේරෙන්නේ නැති වුණොත් ඒ තේරෙන්නේ නැත්තේ සමහර වෙලාවට සංසාරයේ අකුසල විපාකයකින් ඔබේ ප්‍රඥාව යටපත් වෙලා තියෙන පුළුවන්. කට්ටිය බණ අහනකොට සමහර වෙලාවට බාධා කරලා. තව ඉන්නවනේ ධර්ම දේශනාවක් කරනකොට සමහර මිනිස්සු ඒ ධර්ම දේශනාව අහන පිරිසට සිත එකක කරගෙන ප්‍රඥාව අවදි කරගෙන බණ අහන්න බැරි වෙන්න කෑ ගහනවා. ශබ්ද බද්ධ කරනවා. ඉතින් දැන දැනම අනිත් අයට කරදර වෙන බව දැන දැනම එහෙම දේවල් කරනවා. ඊළඟට සමහර අයගේ ඒ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒවාට බාධා පමුණුන ඒවාට අවස්ථාව දෙන්නේ නැතුව ඒවා සම්පූර්ණ නැති කරලා දානවා. එහෙම තියෙනවා. සමහරවිට නෝනා බණක් අහහා ඉනකොට අනේ මේ දැන් ඇති ඒවා ඇහුවා ප්‍රවෘත්ති ටික බලන්න කරනවා ප්‍රවෘත්ති දවසක යා බුදුරජාණන් වහන්සේගෙන් බුදුබණ අහලා හෝ භාවනා කළා හෝ රහත් වෙන්න යන වෙලාවේ එයාව භාවනාවෙන් දියුණු වෙන්න නොදී වළක්ව ගන්න මායයට ආයුධයක් වෙනවා ඒක. අපේ දුර්වලතාවයේ අකුසලයේ තමයි මායя ප්‍රයෝජනෙට ගන්න අපිව නිවන් දකින්න එක නවත්තන්නේ. එතකොට කොච්චර භාවනා කළත් මායයට පුළුවන් අර අකුසලේ කරන කොටගෙන භාවනාව මගින් කඩලා දාන්න. ඒ ඒ නිසා ඒ අකුසල් කුංචි නැහැ ඒව හරි බලවත් අකුසල්. ඒ නිසා කවුරු හරි ධර්මයේ හැසිරෙනවා නම් කවුරු හරි බණ අහනවා නම් කවුරු හරි ගුණපිලිවෙත් පුරනවා නම් කවුරු හරි මේ නිවන් මාගේ දානයේ ඉඳලා සීලයේ ඉඳලා භාවනාවේ ඉඳලා මේ නිවන් මාගේ කොතනක හරි කවුරු හරි උත්සාහවත් වෙනවා නම් ඒ කිසි කෙනෙකුට අකුල් හෙලන්න එපා. ඒ කිසි කෙනෙකුට බාධා කරන්නත් එපා. ඒ කිසි කෙනෙකුගේ නිවන් මඟ වළක්වන්නත් එපා. අන්නේවැනි අකුසල් තිබ්බොත් අපේ උප්පත්තියෙන්ම පිටපු සොඳුරුතර බුද්ධිය යටපත් වෙලා අපලුවා. ඉතින් එවැනි අකුසල් තියෙනවා නම් ඒත් මේ මෝහය බලවත් වෙනවා. අමෝහය යටපත් වෙනවා. ධර්ම විනය පුරුදු පුහුණු නොකිරීම ගැඹුරේම බලවත් වෙනවා. සිහිය නුවණ නැති වීම නිසා. ඊළඟට නීවරණ ධර්ම, ඔය ආලස ගතිය, කම්මැලි ගතිය, නිදිමත ගතිය, ඕවා එනකොටත් බෑ ගැඹුරු ධම් කාරණාවක් තේරුම් ගන්න. ඒකට හොඳ ප්‍රබෝධාන දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒක තේරුම් ගන්න පුළුවන්. ඉතින් මෙහෙම කාරණා ගොඩාක් තියෙනවා. ඔයාලට ඕක බුදුරජාණන් වහන්සේගේ අමෝහය සම්බන්ධව අමෝහජ්ජාසය ඇති කර ගැනීම සම්බන්ධව රේරුකාණ චන්දවිමල ස්වාමීන් වහන්සේ ලියපු පාරමිතාපකරණය පොතේ ප්‍රඥා පාරමිතාව විස්තර කරන කොටස කියවුවොත් දැන් මම ඒ ඔක්කොම කියලා දෙන්න ගියොත් මෙතන වැඩසටහන ගොඩාක් දීර්ඝ වෙන නිසා මම මේ බලා ගන්න තැනක් කියන්නේ ඒ ස්වාමීන් වහන්සේගේ මේ පාරමිතාපකරණය ප්‍රතේ ප්‍රඥා පාරමිතා විස්තර කරන තැන තියෙනවා ප්‍රඥාව ඇති කරගන්න කල යුතු පින්කම්. ඒ වගේම ප්‍රඥාව ඇති කරගන්නට කල යුතු වැඩ කොටස. කටයුතු ගොඩාක් තියෙනවා. මට මතක හැටියට 14ක් 15ක් විතර තියෙනවා ප්‍රඥාව උපදවා ගන්න කරන්න ඕනේ දේවල්. තියෙනවා. ඒක හරි වටිනවා. පුළුවන් අය ඒක කියවලා මේ අමෝහජ්ජාසිය සුවසන්ධියක් කොතනින්ද සද්ධර්මය දේශවනට ඇහෙන්නේ? ඒ සද්ධර්මය ඇහෙනකොටම ප්‍රඥාව මතුවලා නිවන් මඟ ගුණ පිළිවෙත් පුරන්න ආසයි තියෙනවා. සමහර අයට ගැඹුරු දහම් කතාවක් ඇහෙනකොටම කන් ඉබේ යනවා ඒ පැත්තට. දෙන්නේ, පිය දෙන්නේ. එතකොට මේ අකුසල් සිත් 12ම ප්‍රඥා චෛතසිකේ යෙදෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න මේ ප්‍රඥාවයි කපටිකමයි කියලා කියන්නේ තේරුම් ගන්න අමාරුම ධර්මතා දෙකක්. කෙනෙක් හිතනවා කපටිකම ප්‍රඥාවක් කියලා. මොකද මේ ප්‍රඥාවයි කපටිකමයි කියන්නේ එකලක තිබ්බොත් නිමුන්නු දෙන්නෙක් වාගේ. මොන විදිහටවත් අපේ මහත්තයා වෙනසක් හොයාගන්න බෑ. කපටිකම ඇති වුනහම හිතාගන්න බැරි විදිහේ උපක්‍රමයක් යොදලා පුදුම විදිහේ කල්පනා කරලා ක්‍රම සංවිධානය කරලා ලස්සනට හොරකමක් කරනවා ලෝකේ ඉන්න සුපිරිම බුද්ධිමතෙකුටවත් හොයාගන්න බැරි වෙන විදිහට. එතන ඒ හොරකම වෙනුවෙන් යෙදෙන එක ප්‍රඥාව නෙවෙයි. තේරුණාද? ඒකට කියන්නේ කපටිකම කියලා. ප්‍රඥාව වගේම අකුසලයේ පැත්තට කල්පනා කරන්න දේවල් තේරුම් ගන්න සමහර වෙලාවට අපිට ප්‍රඥාවෙන් තේරුම් ගන්න බැරි තරම් දේවලුත් කපටිකමෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ කපටිකම කියන්නේ ප්‍රඥාව නෙවෙයි. කපටිකම කියලා කියන්නේ කපටිකම අකුසලයක් ඒක. හ්ම්? එනිසා මේ කවුරු හරි අකුසලයකට නුවණ යොදවනවා වාගේ පෙනුනොත් ඔයාලා රැවටෙන්න එපා ඒක ප්‍රඥා චෛතසිකය කියලා. ප්‍රඥාව නෙවෙයි. ඒකට කියන්නේ කපටිකම කියලා. මායාව, කපටිකම, සාටේය බව කියනවා ප්‍රඥා චෛතසිකයට ඊටාම ආසන්නයි. හිතා තේරුම් ගන්නම බෑ ඇත්තටම. තේරුම් ගන්න තියෙන එකම දේ තමයි මෙයාගේ අකුසලයකට කියන එක හරහා තමයි මේක ප්‍රඥාව මේක කපටිකම කියලා තේරුම් ගන්න පුළුවන්. එයින් එහා ඒක තේරුම් ගන්න වෙන කිසිම එකක් නැහැ. ඒ තරමට කපටිකමයි ප්‍රඥාවයි කියන එක සංගීත සංදර්ශනයක් සංවිධානය කරන්න. නැත්තම් උත්සවයක් සංවිධානය කරන්න. ඔයාලා ලොකුවට කල්පනා කරලා ප්‍රඥාවක් මෙහෙවනවා කියලා නමුත් ඒ ප්‍රඥාව නෙවෙයි මෙහෙවන්නේ. හොඳට මතක තියාගන්න. එතනදී ඔයාලගේ සිතේ පහළ වෙන්නෙම ලෝභ සහගත සිතුවිලි පෙළක්. සංගීත සංදර්ශනයක් ඔයාලා සංවිධානය කරනවා නම් ඒ වගේම අපි තෝ මේ කන් දකින්න ඕන ප්‍රඥාව නම් වැඩෙන්නේ නැහැ. කුසල පාක්ෂික ප්‍රඥාව නෙමෙයි ඒ වැඩෙන්නේ. ඔන්න ඔතන අපේ භාවනා යෝගියෝ රැවටෙනවා. සමහර භාවනා මධ්‍යස්ථානවල සමහර භාවනා කරන සමහරට විදේශ ස්වාමීන් වහන්සේලා සමහරට මම හිතන්නේ මේ අභිධර්මයේ පිළිබඳ නොදන්නාකම නේ. මේ ප්‍රඥාව වැඩෙන්නලු කියලා. ඒකේ සංසලාගේ නොදන්නාකම. එහෙම නැත්නම් අභිධර්මයේ නොදන්නාකම. දැන් ප්‍රඥාව වැඩෙනවා නම් ඒක කුසල පාක්ෂික සිතකින් කරන්න ඕනේ. පළවෙනි ලෞකික කුසල් සිත් අටෙන් එකකින් කරන්න ඕනේ. මාලා දන්නවා ලෞකික කුසල් සිත් අටෙන් එකකින් කරන්නට මොනස්ස සහගත බව තියෙන්නත් ඕනේ. කර්ම කර්මඵල ඇදහිීමේ නුවණක් තියෙන්නත් ඕනේ. අසංකාරික වෙන්නත් ඕනේ. ඉතින් එතකොට මේ ඒ ටික පහළ වෙනවා නම් එක්ක එක දානයක් අරමුණු කරගෙන අරමුණු කරගෙන එහෙම නැත්නම් භාවනාවක් අරමුණු කරගෙන වෙය්‍යාවච්ඡයක් අරමුණු කරමින් මොකක් හරි කුසල් අරමුණක් ඔස්සේ තමයි ඔය කියන සිත් ටික වැඩ කරන්නේ. එතකොට අර කියන එක මොකද? එනිසා මේ ඒ තැන්වල අපි මේ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නකොටත් අපේ පින්වත්නි හිතන්න එපා ප්‍රඥාව වැඩෙනවායි කියලා. ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නකොට අපිට ගොඩාක් වෙලාවට හිතෙනවා දැන් කෙනෙක් එක තර කරන්න ගියත් ඒක අභිධර්මයේ හරියටම ප්‍රඥා චෛතසිකයේ මොකක්ද කියලා හරියටම තේරුම් ගත්ත කෙනෙකුට මිසක සාමාන්‍ය කෙනෙකුට ඒක ඔප්පු කරන්න බෑ. නිසා හොඳට බලන්න ඔයාලා කරන දේ. ඔයාලා ගණන් හදන්නේ එහෙම නැත්නම් කුසල්සිතකින්ද? කුසල්සිතකින් නම් ඒක කරන්නේ හිතන්නකො මහත්තයා දැන් මොහක් හරි පින්කමක් සංවිධානය. නිසා මේ ප්‍රඥාව කියන එක ජීවිතේ වඩනකොට පරිස්සම් වෙන්න අපි බොහෝ කුසලය අනුව තමයි ප්‍රඥාවද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. මොන හරි අහන්න දෙනවද ඔබ සම්බන්ධ? සත කපටි බව කියන්නේ අහලා තියෙන්නේ සට කපටි බව. කපටි බව කියන එක වෙනස්, සාටයේ සට කපටි බව කියන එක වෙනස්. මායා කියන එක තවත් විදිහකට වෙනස්. මායා කියන්නේ තියෙන ආකාරය නැතුව වෙනස් ආකාරයකට පෙන්වන එක. සමහරවිට එහෙම තියනවානේ අපේ මායා පහළ වෙන වෙලාවල් නේද? අපේ හිතේ එකක් තියාගෙන උඩින් එකක් පෙන්වනවා. අන්න මායා බව. මම ඒක වෙන දවසක කියලා දෙන්න නැත්නම් අපේ රේරුකාණ ස්වාමීන් වහන්සේගේ මේ කෙලස් 1500 ඔය කෙලස් ටික සේරම තියෙනවා. කපටි බව, සාටේය, මායා, සම්බ, සාරම්භ කියන මේ කෙලස් ටික පොලිමටම තියෙනවා. එකෙන් පොඩ්ඩක් විස්තරත්ව බලාගන්න. ඔයාලා දන්නවා කපටිකම කියන එකයි සට කපටිකම කියන එකයි හරියටම විස්තර කරන්න බෑ. ඇයි අර රැවැට්ටුවා කියන තැනදී ඔයාලා කපටිකම අදහස් කරන්නේ. මූනම් මහා සට කපටියෙක් කියලා අදහස් කරන්නේ. අන්න එතකොට තේරෙනවා මේ සට කපටි බව කියන්නේ මොකක්ද කියලා. හරි. එහෙමනම් ඊළඟ එක තමයි නිස්සරණ අධ්‍යාසය. නිස්සරණ අධ්‍යාසය කියලා කියන්නේ සංසාර දුක්ඛයෙන් මිදීමේ අදහස. ඒ කියන්නේ නිවන් දැකීමේ බලවත් අදහස අපේ సంతානයේ තියෙන්න ඕනේ. යෝගාවචරය අනිවාර්යයෙන්ම නිස්සරණ අධ්‍යාසය ඇති කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් එහෙම නැති වුණොත් කොහොමවත් නිවන් දකින්න බෑනේ. එනිසා මේ භවයේ දොස් දැකලා සසරින් එතර වීමේ අදහස තමයි මේ නිර්වාණ ට පිළිබඳ තියෙන අධ්‍යාශය නිවන් දකින්න තියෙන කැමැත්ත අදහස කියලා කියන්නේ. ඉතින් මේ නිස්සරණ අධ්‍යාස ධාතුව సంతානයේ හිටපු නැති පුද්ගලයෝ කෙරෙහි භව තණ්හාව තදින් පිහිටලා තියෙනවා. එල භවයට ආසයි. පිරන් දහමක් කරත් භවයෙන් මිදීමට වැඩිය භවයේ සැප සම්පත් ප්‍රාර්ථනා කරන බව ඒ කට්ටිය ගාව තියෙන මේ භව තණ්හාව කියන එක සම්පූර්ණයම නිවනට ප්‍රතිවිරුද්ධ වූ ධර්මයක්. ඒ නිසා ඔයාලා කවදා හරි නිවන් දකින්න ඕන නම් භව තණ්හාව කියන එක සිතෙන් ඇති කරගන්න. ඒ කියන්නේ භවයට තියෙන කැමැත්ත, භවයට තියෙන තණ්හාව සැපවත් ජීවිතවලට තමයි අපිට තණ්හාව උපදින්නේ. භව තණ්හාව බලවත් පටගන්නේ කවුරුවත් අපායේ උපදින්න කැමති නැහැ. අපි හැමෝම කැමති දිව්‍ය ලෝකේ උපදින්න, බ්‍රහ්ම ලෝකේ උපදින්න. ඉතින් මෙන්න මේ භව තණ්හාව කියන එක හරිම භයානකයි. ඒ නිසා මේ සසරට තියෙන කැමැත්ත, භවයට තියෙන කැමැත්ත, හොඳ සැපවත් භවයන්ට තියෙන තණ්හාව නිවනට ਸਰව ප්‍රකාරයෙන් ප්‍රතිවිරුද්ධ ධර්මයක් නිසා ඒක හිතේ ඇති වෙන්න දෙන්න මෙපා. ආසාව වෙනවා හිතපු ගම. ඒ භව තණ්හාව ඇති වෙන තැනක් තමයි මේ සමහරලාට අපට මේ ජීවිතයේ දුක් වෙනකොට අපේ ජීවිතේ සම්යම් ඇද වැටීම් කැටි අඩා වැටීම් සිද්ධ වෙනකොට අපට හිතෙනවා මේ මේකට වඩා හොඳ එකක් තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. හොඳ ජීවිතයක් තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. අන්නේ විදිහට සියුම්ම මේ භව තණ්හාව අපේ බලවත් ඇති වෙනවා. කොහොසත් ජීවිතයක් ලැබුණොත් හොඳයි කියලා හිතන දුප්පත් කෙනාට. ඊළඟට අපි කියමු හොඳ මහත්යෙක් හොඳ නෝනෙක් නොලැබුණාම හොඳ මහත්යෙක් හොඳ නෝනෙක් ලැබෙන තැනක් ලැබුණොත් හොඳයි කියලා හිතෙනවා සමහර වෙලාවට. ඒක තමයි භව තණ්හාව එක් එක් ආකාර සිතේ පහළ වෙන්නේ. කොහොම නමුදු මේ සංසාරේ කොතන හරි රූපයක් ප්‍රාර්ථනා කරනවා නම් ඔබ ප්‍රාර්ථනා කරන්නේ භවේ. ඔබ සද්දයක් ප්‍රාර්ථනා කරනවා නම්, ගන්ධයක් ප්‍රාර්ථනා කරනවා නම්, ඒ කියන්නේ රූප බලන්න ඕනේ කියන ආසාවක් ඇති වෙනවා නම්, මේ ශබ්ද අහන්න ඕනේ කියන ආසාවක් ඇති වෙනවා නම් මේ රූප ගන්ධ ශබ්ද ස්පර්ශ රස ඒ වගේම නොඑක් අරමුණු හිතන්න ඕනේ කියලා ඔබට හිතෙනවා නම් ඒ හැම වෙලාවෙම ඔබේ සිත උපදින්නේ භවයට නැමිලා බර වෙලා නිවනට නැමිලා බර වෙලා නෙවෙයි මේ රූපය ඒකාන්තයෙන් ආදීනව සහිතයි කියලා තේරිලා රූපයන් කෙරෙහි නැමෙන්නේ නැතුව රූපයන්ගෙන් මිදෙන්න ඕනේ කියලා ඔබට අදහසක් ඇති වෙනවා නම් ඒක තමයි නිස්සරණ අධ්‍යාශය කියලා කියන්නේ. දැන් අපට හිතෙනවානේ මේ ඇඳුමට වඩා නැත්තම් තවත් ලස්සන තැනක් බලන්න ගියාම මීට වැඩිය ලස්සන තැනක් බලන්න යන්න හිතෙනවානේ. අපිට සංචාරය කරන්න යන්න හිතෙන්නේ. ඒ අපේ හිතවල තියෙන භව තණ්හාව එදෙන හැටි. අපට මේ රූපේ බලලා මදි තවත් රූපයක් බලන්න ආසයි හිතෙනවා. එනිසා තවත් ලස්සන රූප තියෙන තැනකට අපි යනවා. මේ අරන් යන්නේ කවුද? භව තණ්හාව තමයි අරගෙන යන්නේ. මේ භව තණ්හාව කියන එක වරද්දව ගන්න එපා. මේ භව තණ්හාව කියන එක අර තණ්හාව පෙන්වන තැනක් තියෙනවා. ඒ තණ්හාවක් ගැන නෙමෙයි මේ කියන්නේ. සම්පූර්ණව සසරට තියෙන තණ්හාවක් ගැන මේ කියන්නේ. අර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුනක් පෙන්නනවානේ මේ එතන කියන එකක් ගැන නෙවෙයි මේ කියන්නේ ਸਰව ප්‍රකාරයෙන්ම මොන භවයේ හෝ කාම භවයේ හෝ රූප භවයේ හෝ අරූප භවයේ හෝ මේ සංසාරේ කොතනකට හෝ සංස්කාරයකට ඇලෙනවා නම් ඒ ඇලීම සම්බන්ධව සසරට ඇතිවෙන තණ්හාවක් ගැන තමයි මම මේ කතා කරන්නේ. එතකොට මෙන්න මේ නිස්සරණ අධ්‍යාසයේ సంతානියේ නැතුව අන්න අර භව තණ්හාව නැත්තම් ටික ටික දැක්කත් රූපය තුල සතුට වුණත් ඒ රූපය తాවකාලික දෙයක්. මේ රූපය අනිත්‍ය දෙයක්. මේ රූපය ආස්වාදයක් මට ලැබුණත් මේ රූපය බොහෝ දුක් සහිත එකක් කියලා නිතර මේ රූපයේ ආදීනව සිහිපත් කරලා ඒ රූපය කෙරෙන් මිදීමේ අදහස යෝගාවචරගේ సంతානෙ ඇති වෙන්න ඕනේ. අපේ පින්වත් ඉතින් එහෙම ඇති නොවුනොත් අපට මේ නිවන් මඟ යන්න බෑනේ. භාවනා කර කර ඉන්න ගමන් ලස්සන රූපයක් බලලා ඉන්න හිතුනොත් භාවනාව පැත්තකට දාලා වාහනේ අරන් ඒක බලන්න යනවා. එහෙම රූපයක් මතක් වුණොත් ඊට වැඩියේ ඒකේ ආදීනව සහිතයි, ඒක දුක් සහිතයි. ඊට වැඩිය මේ සසරින් මිදෙන එක නිර්වාණ ධර්ම ඊට වැඩිය සැපයි ප්‍රණීතයි කියලා මෙනෙහි කරගන්න පුළුවන් වුණොත් තමයි මේ අදහස යටපත් කරගෙන භාවනා කරන්නේ. හරිද? ඉතින් ඒ නිසා මේ නිස්සරණ අධ්‍යාසයේ సంతානය හොඳට ඒ පැත්තට බර වෙලා තිබ්බොත් තමයි අපට පුළුවන්කම තියෙන්නේ නිවන් දකින්න. නිසා හැම වෙලාවෙම අනිය සාන්තයි ප්‍රණීතයි. ශබ්දයක් පිළිබඳ ආසාවක් ඇති වෙනකොට ශබ්දය අසාන්තයි අප්‍රණීතයි නිර්වාණය සාන්තයි ප්‍රණීතයි කියලා මෙනෙහි කරා. දරුවා සිහිපත් වෙනකොට පුතා අසාන්තයි අප්‍රණීතයි නිර්වාණය සාන්තයි ප්‍රණීතයි කියලා සිහිපත් කරා. ඇයි ඔය හැම එකකම අසාන්ත බවක් තියෙනවා. හැම වෙලාවෙම සාන්ත බවක් නැහැ. අප්‍රණීත බවක් තියෙනවා. හැම වෙලාවෙම සිත සතුටු කරන දේවල්ම දරුවෝ කරන්නේ නැහැ. සිත පාරවනවා. සිතට දුක් දෙනවා. සිතට වේදනා දෙනවා. සිත කලකිරවනවා. අපි කැමති කැමති විදිහට අපේ වශයෙන් මේ දරුවෝ පවතින්නේ නැහැ. එයාලා පවතින්නේ එයාලට ඕන විදිහට. හිතුවක්කාර වෙනවා. එයාලව පෝෂණය කරන්න ගොඩක් ඒ ඒ අයගෙන් ලැබෙන ප්‍රතිඋපකාර එහෙම නැත්නම් දරුවන් අසාන්තයි අප්‍රණීතයි නිර්වාණයම සාන්තයි ප්‍රණීතයි කියලා. ඊළඟට වාහනේ මතක් වෙනකොට වාහනේ අසාන්තයි අප්‍රණීතයි කැඩිලා දුක් දෙනවා තෙල් ගහන්න ඕනි කියලා දුක් දෙනවා පාරේ යනකොට දුක් දෙනවා ලයිසන් කරන්න ඕනි කියලා දුක් දෙනවා අලුතෙන් ටයර් දාන්න ඕනි කියලා දුක් මේවා එකක්වත් සැප නෙවෙයි කල්පනා කරන්නකෝ මේවා සැප නෙවෙයිනේ වාහනේ ආඩම්බරෙන් යන්න පුළුවන් සැපයක් තියෙනවා ඒක තමයි ආස්වාද කොටස හැබැයි මේ වාහනේ තමන්ගේ වාහනයක ආඩම්බරෙන් යන්න ඒ ආස්වාදයේ විඳින්න අර කියන දුක් ඔක්කොමත් විඳින්න බෑ ඒවා දුක් ਸਰව ප්‍රකාරයෙන්ම සාන්ත නැහැ. ਸਰව ප්‍රකාරයෙන්ම ප්‍රණීත නැහැ. හැබැයි වාහනේත් එක්ක නිවන උපමා කරනකොට නිර්වාණයේ කාන්තයෙන් සාන්තයි, ඒකාන්තයෙන්ම ප්‍රණීතයි. ඔය කියන දුක් එකක්වත් නිවෙන්නේ නැහැ. ඒ නිසා හිතන්න ඕනේ වාහනේ අසාන්තයි, අප්‍රණීතයි, නිර්වාණය සාන්තයි, ප්‍රණීතයි. පැහැදිලිනේ? එතකොට මොනවා හරි ශබ්දයක් අහන්න හිතනකොට අපි කියමු සින්දුවක් අහන්න හිතනවා සංගීතයක් බලන්න නෝ එපා කියලා නෙවෙයි කියන්නේ නේ. ඒවාට බලවත්ව සිත යෙදුණොත් ඒ බලවත්ව සිත යෙදෙන එක නවත්තන්න ඕනේ. සංගීතයක් අහන්න, අහලා සතුටු වෙන්න, සතුටු වෙලා ඒක පිළිබඳ ඇති වෙන තණ්හාව ඊළඟ අරමුණේදී කඩන්න. බල කතාවක් බලනවා giderදී. ඊයේ වශයෙන් ඔයාලාට පංචකාමයේ කැපයිනේ. ඒ නිසා ඔයාලා කතාවක් බලනවා, චිත්‍රපටියක් බලනවා, ටෙලි කතාවක් බලනවා. ඒක බල්ල වෙලා ඒකම ජීවිතය කරගෙන ඒකම හොඳයි කියලා අරගෙන ඒකම සැපයි කියලා අරගෙන ඒකට බලවත්ව ඇලෙන එක ඔයාලා කඩන්න ඕනේ. ඒක බලලා ඉවර වෙලා හිතන්න මේක අසාන්තයි. මේ ශබ්දය මේ දැකපු රූප මේ සියල්ල තුළ සාන්ත බවක්, තැම්පත් බවක්, නිවුණු බවක් නැහැ. මේක ලැබෙන ප්‍රතිවිපාකත් හරි භයානකයි. භයානකයි කියන්නේ වල සතර අපාය උපදිනවා නෙවෙයි. බලකින් භාවනා කරගන්න ගියත් අරව මතක් වෙනවා. අරව මතක් වෙලා භාවනා කරගන්න බැරි වෙනවා. සාන්ත නිවනට යාගන්න ඒව බාධා වෙනවා. ඒ නිසා ඒක අසාන්තයි අප්‍රණීතයි නිර්වාණමය සාන්තයි ප්‍රණීතයි කියලා හැම වෙලාවෙම సంతානියේ නිවන ශ්‍රේෂ්ඨ තැනක තියාගන්න ඕනේ. පාලගේ సంతානේ නිවන් දකින යෝගාවචරය. ඔයාලා කොහොමද දන්නේ? නිවන් දකින යෝගාවචරයගේ సంతානේ නිවන තමයි ලොකුම උසස්ම තැන තියෙන්නේ. එයාට නිවනට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් කොහෙවත් නැහැ. මේ සතුම් භවයේ. පැහැදිලිද? එනිසා අපි හැම වෙලාවෙම අපේ මනසේ මෙන්න මේ අදහස ඇති කරගන්න ඕනේ. දැන් ඔයාලා දේවාලයකට ගියත්. හොඳේ? වෙන කොහේ හරි තැනකට ගියත්. ඔයාලගේ ඔළුවේ නැද්ද බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියන එකක්? ඒ නිසා එතන නවතින්නේ නැහැ නේ ඔයාලා හැම වෙලාවෙම. එයාලා එතන ඔයාලගේ අවශ්‍යතාවය කරගෙන ආපහු ඔයාලගේ సంతානේ එතන නවතින්න. එතන තමයි හොඳ මේක, ඒක තමයි හොඳ මේක කියලා එතන රැඳෙන්නේ නැහැ. දේවාලයකට ගිහිලා මොනවා හරි කරගන්න උනොත් ඒක කරගෙන, ඒක අහවර කරගෙන ඒකම ශ්‍රේෂ්ඨයි, ඒකම උත්තමයි කියලා එතන නවතින්නේ නැහැ ඔයාලා. ඔයාලගේ ආපහු సంతානිය දුවගෙන එනවා ලෞතර බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි බුදුරජාණන් වහන්සේ මග්‍රයි කියන තැනට. පැහැදිලිද? අන්න ඒ වාගේ ඔයාලගේ හිත රූපයකට දිවුවොත්, ඔයාලගේ හිත සද්දයකට දිවුවොත්, ආපහු ඒ වැඩේ කරගෙන ආපහු එන්න ඕනේ මේ හැම දෙයකම වඩා නිර්වාණය සාන්තයි ප්‍රණීතයි කියන තැනක සිත නවතින්න ඕනේ අපි. මම මේ කියන එක තේරෙන්නේ නැති ප්‍රායෝගික ඕක කරන්න ඕනේ අපේ පින්වත්නි. මේ භාවනාවට අදාළ කොටසක් කියලා දුන්නේ. ඔයාලා ඔයාලගේ ජීවිතේ මොන දේ කළත් අවසානයේදී බලන්න මේ හැම දෙයක්ම සංසාරයටයි තියෙනවා. වල රැකී ආරක්ෂාවක් කළත් මොන දේ කළත් ඒක සංසාරයට අයිති දෙයක්. මේ සංසාරය කියන එක සාන්ත ප්‍රණීත දෙයක් නෙවෙයි. නිර්වාණයයි සාන්ත ප්‍රණීත. එනිසා මේ ඒ කරන හැම දෙයකම වඩා නිර්වාණය උතුම් ශ්‍රේෂ්ඨයි කියන හැඟීම හිතේ ඇති කරගන්න ඕනේ. ඒක නිකම් බෑ මම මෙහෙම කිව්වට බෑ. ඔයාලටම තේරෙන්න ඕනේ මේ මම කරන දෙයට වඩා නිවන් දැකපු රහතන් වහන්සේ නමකගේ సంతානය ප්‍රණීතයි කියන එක. මම කිව්වට වැඩක් නැහැ මේ මේ කෑම මේ ව්‍යංජනයට වඩා මේ ව්‍යංජනේ රසයි කියලා මම කිව්වට වැඩක් නැහැ. අපේ පින්වත්නි මේ ව්‍යංජන දෙක දිහා බලාගෙන මේ ව්‍යංජනේ අසාන්තයි අප්‍රණීතයි මේ ව්‍යංජනේ සාන්තයි ප්‍රණීතයි කියලා හිතන්න කිව්වට ඇති වැඩකුත් නැහැ. ඔයාලා මේක කාලා බලන්න ඕනේ. කාලා බලපුවාම අය මං කියන්න දෙයක් නැහැ. අර ව්‍යංජනේ දුන්නත් බෙදන්න ආවත් අතවහලා අරකට තමයි හිත තියෙන්නේ. ඇයි මේක හැම වෙලාවෙම හිතේ තියෙන අසාන්තයි අප්‍රණීතයි අර ව්‍යංජනේ සාන්තයි ප්‍රණීතයි කියලා. පැහැදිලිද? ආන් එහෙම වෙන්න ඕනේ. ඔයාලට කොච්චර රූප, වේදනා, සංඥා, සංකාර මොනතරම් ශෝභ, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආවත් ඒවා තුල සතුටු වෙනවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට හැමදාම ඒක ලැබෙන්නේ නැහැ. හැබැයි අර වෙන කෑමක් ලැබුණත් ඒ කෑමම සාන්තයි ප්‍රණීතයි හොඳයි කියන බවක් නැහැනේ. අර කෑම කනකොටත් ඔළුවේ තියෙනවා අර කෑම තමයි රස කියලා. ආන්නේ වාගේ. මන ජීවිතේ රූප ශබ්ද ගන්ධ රස විඳින හැම වෙලාවකම ඔළුවේ තියාගන්න නිර්වාණය සාන්තයි ප්‍රණීතයි කියන්නේ. මේ හැමදේම නිවනත් එක්ක සංසන්දනය කරනකොට අතිශයින්ම අසාන්තයි අප්‍රණීතයි කියන්නේ. ඒකට තමයි මේ නිර්වා නිස්සරණ අධ්‍යාශය කියලා කියන්නේ. මහ බෝසත්වරුන්ට ඒකනේ ශක්තිති රජකම ලැබුණත් අතහරින්න පුළුවන් උනේ. ශක්තිති රජකම ලැබුණත් උන්වහන්සේගේ හිතේ තිබ්බ මේ ශක්තිති රජකම අසාන්තයි අප්‍රණීතයි. ඊට වඩා මේ කෙලෙසුන්ගෙන් වෙන් වුණු සසරින් නිදහස් වුණු සාන්ත සුඛ ස්වභාවයක් තියෙනවා නම් ඒ නිර්වාණය සාන්තයි ප්‍රණීතයි කියන උන්වහන්සේගේ අධ්‍යාශය බලවත්ව තිබ්බා. එනිසා සක්විති රජකම් කළා. දේවින් වහන්සේලාත් එක්ක දරුවොත් එක්ක සැප සම්පත් වින්දා. හැබැයි උන්වහන්සේගේ මනසේ හැම වෙලාවෙම තිබ්බේ මේකට වඩා අරක ශ්‍රේෂ්ඨයි කියලා හැම වෙලාවෙම. ඒ නිසායි අවස්ථාවක් ලැබුණු ගමන් උන්වහන්සේ සක්විති රජකම අතහැරලා රජකම් අතහැරලා උන්වහන්සේට අර සාන්ත සුඛ ස්වභාවය හොයන්න යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපිත් අපේ సంతාන තුළ ඒක ඇති කරගන්න. ඔක නැත්තම් නිවන් දකින්න අමාරුයි. මොන හරි අහන්න තියෙන දේක සම්බන්ධ. ආලයක නිතර පුරුදු කරන්න ඕනේ. දැන් අපි සමහර අපිත් අපේ ජීවිතේක පුරුදු කරනවා. අපිට මොන දෙයක් අපේ ඇස් දෙක ඉස්සරහට ආවත් ඒක ඒක ඉඳලා හිටලා අපි පුරුදු කරන එකක්. මොනවා හරි දෙයක ටිකක් බලවත් කැමැත්තක් ඇති වුණොත් ඒ වෙලේම ටක් ගාලා නිවනත් එක්ක සංසඳලා මේ දේ අසාන්තයි අප්‍රණීතයි නිර්වාණයම තමයි සාන්තයි ප්‍රණීතයි කියලා හැම වෙලාවෙම නිවන පැත්තට හිත බර කරගන්න. බලත් එක පුරුදු කරන් හැම වෙලාවෙම. හිතේ තියාගෙන මං කයිති වාහනේ දැක්කත් දරුවෙක් දැක්කත් ගෙදර දැක්කත් මොනවා හරි එක්කට අර බලවත් කැමැත්තක් බලවත් අන්හාවක් ඇති වෙනකොට ටක් ගාලා හිතන්න මේ දේ අසාන්තයි අප්‍රණීතයි නිර්වාණයම සාන්තයි ප්‍රණීතයි කියලා බලවත් සිහිපත් කරන්න. හොඳයි ඉතින් එහෙමනම් ඔන්න ඔය කියන අධ්‍යාස සයෙන් යෝගාවචරයේ සමන්වාගත වෙන්න ඕනේ නිවන් දකින්න ඕන. අපි ඊළඟ වැඩසටහනේදී සාකච්ඡා කරමු පූර්ණ අධිමුක්තිය කියලා කියන්නේ මොකක්ද කියන එක. එතන මේ පූර්ණ අධ්‍යාස් සම්බන්ධව මොන හරි අහන්න තියෙනවද? විශේෂයෙන් මොකද නැහැ ඔය අධ්‍යාශ 6 නිකම් බෑ හොඳේ භාවනාවක් වගේ පුරුදු පුහුණු කරන්න ඕනේ. ඔය අධ්‍යාශය. මේවා මේ නිකන් නෙවෙයි උගන්වන්නේ. හැම වෙලාවෙම ප්‍රත්‍යක්ෂා කරලා බලන්න ඕනේ මගේ හිතේ කාමයේ කෙරෙන් මිදීමේ අදහසක් වැඩ කරනවාද කියලා. කොනක වැඩ කරන්න ඕනේ. කාමයේ විඳින්මින් හිටියත් මේ අපි ඉගෙන ගත්තානේ. මහ බෝසත්වරු මොනතරම් බලවත් කාම සැප සම්පතක් විඳින්මින් හිටියත් එයා ඒ තුළ සතුටු වෙනවා තමයි. හැබැයි උන්වහන්සේගේ సంతානය හැම වෙලාවෙම නැමිලා තියෙන අර දිය යට තියෙන ලබු කැටයක් වාගේ යට තියෙන හිල් නැති ලබු කැටේ හැම වෙලාවෙම වතුරේ ඔබාගෙන හිටියත් උඩට ඇදිච්ච ගමන් තියෙන්නේ. අර බැම්ම මිදුණු ගමන්ම උඩට එනවා. ඒ වාගේ මහබෝසතාණන් වහන්සේලා මොනතරම් කාම සම සම්පත් වින්දත් මහසගේ සිත හැම වෙලාවෙම කාමයේ කෙරේ මිදීමේ පැත්තට තමයි බර වෙලා තියෙන්නේ. එහෙම බවක් තියෙනවා సంతාන. අපිත් මේ సంతාන මේ විදිහට දියුණු කරන්න ඕනේ. ඒ වගේම තමයි එහෙම දියුණු කරන්න මේ සංසාරේ දුක් දකින්න ඕනේ. සතර අපායවල වල විඳපු දුක් දකින්න ඕනේ. මේ අති දීර්ඝ සංසාරේ විඳපු දුක් දකින්න ඕනේ. වැඩිපුරම සතර අපායවල වල නේද හිටියේ. අම්මලා මැරිච්ච වෙලාවේ, තාත්තලා මැරිච්ච වෙලාවේ, දරුවෝ මැරිච්ච වෙලාවේ අඬපු කඳුළු හිතන්න ඕනේ. දැන් විරිඳ මහත්තයා මේ ගෙවල් දොරවල් මේ වගේ අසාන්ත අප්‍රණීත බව තේරෙන්නේ ඒවා නිසා විඳපු දුක් හිතන්න ඕනේ. සංසාරේ මොන තරම් රජ සැප සම්පත් ලැබුණාද අද මොකුත් නැහැ. මෙන්න මේ සංසාර දෝෂේ හිතන්න ඕනේ. අහලා තියෙනවද නේද? අනාගත සංසාරේ දෝෂේ හිතන්න ඕනේ. අපි මේ සාන්ත නිර්වාණ ධාතුවට කොහොම හරිපත් උනේ නැත්තම් හෙට අපට එළුවෙක් කුකුලෙක් කරකෙක් වෙලා පණ පිටින් මැරෙන්න වෙනවා. පණ පිටින් පිච්චෙන්න වෙනවා. මේ ලෝකේ යම් තාක් දරුණු රුදුරු දුක් වේදනා තියෙන ඒ සියල්ලම අපට විඳින්න වෙනවා. ආයෙකින් අපි බේරිලා නැහැ මේ සංසාරේ හිටියොත්. මේ අසාන්තෝ අප්‍රණීතෝ සංසාරයේ අනිවාර්යයෙන් මේකට ඇලුම් කළොත් ඒවා විඳින්නම වෙනවා. ඔබ රූපයට ඇලුම් කරනවා කියන්නේම ඔබ සසරට ඇලුම් කරනවා කියන එක. ඒ කියන්නේ ඔබ අර දුකට ඇලුම් කරන්නේ වෙන කිසිවකට නෙමෙයි. අන්න අර මොහේින්ද අප හිතනවා මම මේ ඇලුම් කරන්නේ සැපයකට කියලා. නමුත් ඔබ ඇලුම් කරන්නේ අන්න අර කොටියෙකුගේ ව්‍යාග්‍රේකුගේ කටේ පණ පිටින් මුරුමුරු ගගා හැපෙන දුකට තමයි ඔබ ඇලුම් කරන්නේ ආසා කරන්නේ. රූපය කෙරේ ඔබේ හිත ඇදිලා යනකොටම හිතන්න මම මේගේ හිත ඇදිලා යන්නේ අන්න අර දුක විඳින තැනද නේද මම මේ හිත ඇදිලා යන්නේ කිය. ඒකටයි ඇලුම් කරන්නේ. ඒකට ඇලුම් කරපු කෙනා නිවනට ඇලුම් නොකරපු කෙනා ඒ වගේම තා මාස කීපයකින් කොටියෙකුගේ කටේ අමු අමුවේ මරු මුරු ගගා හැපෙන සතෙක් බවට පත් වෙනවා. ඒකෙන් කාටවත් අපට බේරෙන්න බෑ. ධානයකින් හින්දා අපි හැමදෙනාම මෙන්න මේ නෙක්ඛම් අධ්‍යාසය පවිවේක අධ්‍යාසය නේද? විවේකයට කැමති බව. ඒ වගේම අර ලෝභ, දේශ, මෝහ වලට ප්‍රතිවිරුද්ධ වූ අලෝභ, දේශ, මෝහ කියන අදහස් දැන් අද ඉගෙනගත්තු මේ නිස්සරණ අධ්‍යාසය මේ අධ්‍යාස අදහස් හිතේ නිතර පුරුදු කරන්ද ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න මේවා මගේ හිතේ වැඩෙනවද කියන කාරණාව. එතකොට ලොකු සතුටක් දැනෙනවා හිතට. පුදුම සැනසෙල්ලක් දැනෙනවා. දන්නවද? එතකොට ගින්දරෙන් ගින්දරක් මැද ඉඳගෙන සිසිලක් විඳිනවා වගේ දැනෙනවා. හැම වෙලාවෙම මේ විවේකයේ තියෙන සැපය දැනෙනවා. සැනසෙල්ල දැනෙනවා. එයාට ඇති එයා මහා සෙනගක් මැද්ද හිටියත් එයා එක තප්පරයක් හරි විවේකයේ සැපේ විඳිනවා. අවිවේක සැප විඳිනවා. කොච්චර ලෝභ සහගත අරමුණු පහළ වුණත් එයා මේ හැම අරමුණු මේ අරමුණු වල අවසානයේදී හරි මේ අලෝභයේ සැප දැකලා ඒ අලෝභයේ සිත අලවලා එතනින් සැනසෙනවා. ඒ පුද්ගලයා මොන දෙයක් මේ සංසාරේ කරමින් සිටියත් එයා හැම වෙලාවෙම නිවනටම නැමිලා බර වෙලාමයි ඉන්නේ. ඔය අධ්‍යාසහය අපේ సంతානේ තියෙනවා. හොඳයි ඉතින් එහෙමනම් අපේ පින්වත්නි මේ මේ කාරණා ටික හොඳට හිතේ තියාගෙන පුරුදු පුහුණු කරන්න එහෙම වුණොත් අපට මේ නිවන් ගමන සුවසේ ආගන්න පුළුවන්කම ලැබෙනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවද අහන්න? අද මේ වෙනකම් කරගත්තු දේවල් සම්බන්ධව. එතකොට තනවසම් කරන්න හරි. Hmm. Hmm. Hmm. Hmm. අපේ මෑණියෝ මේ නිවන් මාර්ග යනකොට අපේ సంతානයේ වැඩෙන ධර්මතා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට අපේ සිතේ ඇතිවෙච්ච ධර්මතා එක එක කොටස් වලට කාණ්ඩ වලට වෙන් කරලා වෙන වෙනම පෙන්නලා තියෙනවා. එතකොට ඒ ධර්මතා වෙන වෙනම පෙන්නලා තිබ්බට අපේ මෑණියෝ ඔය ධර්මතා සියල්ල එක තමයි సంతානිය වෙදෙන්නේ. ඒවා යෝගාවචරයේකට වෙන් කරලා හඳුනගන්න බැරි තරමටම ඒවා එකටමයි సంతානෙ පහළ වෙන්නේ. දැන් අපි සීලය, සමාධිය, ප්‍රඥාව කියලා ඉගෙනගෙන තිබ්බට ධර්මකාරණා වශයෙන් වෙනම ඔය තුන වෙනම කවදාවත් පුරුදු කරන්න බෑ. ඔය තුන එකටමයි సంతානෙ වැඩෙන්නේ. සීලය තුල ඉන්නකොටම සීලය කරන කෙනාගේ సంతානෙ තැම්පත් බව තියෙනවා. ඒ සම්පත් භාවත් එක්කම මේ දෙකම ඇති වෙන්න ප්‍රඥාවක් ඕනේ. ප්‍රඥාවක් නැතුව සිල් රකින්න බෑ කියලා තේරෙනවා. සමාධියක් නැතුව සිල් රකින්නත් බෑනේ. එතකොට මේ මේ ධර්මතා ඔක්කොම එක එකට සිටේ චිත්තසංතාන තුළ වැළෙන්නේ. ඒ වගේ අපි මෑණියෝ ඔය අපේ භාවනාව තුළ මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න යන ගමනේදී අපි ඉස්සරෝම ඒ දුක අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට දුක හටගන්න හේතුව අවබෝධ කරගෙන ඒ දුක හටගන්න හේතුව ප්‍රහාණය කරන්න ඕනේ. මම දවසකට අර කියලා දුන්න බණස්ථානේ මේ දුක තියෙන එක තියෙන්නේ අවබෝධ කරගන්න. ඒක ප්‍රහාණය කරන්න තියෙන එකක් නෙවෙයි. සාක්ෂාත් කරන්න තියෙන එකකුත් නෙවෙයි. දුක තියෙන්නේ අවබෝධ කරගන්න. ඊළඟට මේ සමුදය කියලා කියන්නේ ප්‍රහාණය කරන්න. ඒක අවබෝධ කළා වැඩක් නැහැ. ඒක සාක්ෂාත් කළා වැඩකුත් නැහැ. ඒක ප්‍රහාණය කරන්න ඕනේ. ඊළඟට නිර්වාණය තමයි අපිට සාක්ෂාත් කරන්න තියෙන්නේ. නිර්වාණය තමයි දකින්න තියෙන්නේ, සාක්ෂාත් කරන්න තියෙන්නේ. මාර්ගය කියන එක තියෙන්නේ අවබෝධ කරන්න තේරුම් ගන්න නෙමෙයි මාර්ගය කියන එක තියෙන්නේ වඩන්නට. එතකොට මේ මාර්ගය වඩනකොට මාර්ගය වඩනකොට අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ තිලක්ෂණ ධර්ම දකිනකොට අම්මෑනියෝ මේ තිලක්ෂණ ධර්මම තමයි